මේ ශාන්තය මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදීන් අතහැර දැමීම තණ්හා ක්ෂය කිරීම නොයල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බාණය අතිපූජනීය මහෝපාද්‍යය මහින්පාණන් වහන්සේ ප්‍රධාන ගරුතර යෝගාවචර මහා සංඝරත්නයන් අවසරයි නිබ්බාණ යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ 24 වන දේශනයයි මේ ලෝකයක් ලෝක සමුදයක් ලෝක නිරෝධයක් ලෝක නිරෝධගාමිනී පටිපදාවක් සංඥාව සහ මනස සහිත බඹයක් පමණ වූ මේ සිරුර තුලින්ම පෙන්වා දිය හැකි බව ප්‍රකාශ කෙරෙන ශ්‍රේෂ්ඨතම බුද්ධ භාෂිතයක් ඊවර දේශනයේදී අප රෝහිතස්ස සූත්‍රයෙන් මතු කරගත්තා. සම්මුති ලෝකය ලෝකයක් හඳුනා ගැනීමට මැන ගැනීමට උපකාර වන සලායතනියම ආයතන සයම ආර්ය ව්‍යවහාරයට අනුව ලෝකයේ හැටියට ලෝකේ නමින් හඳුන්වනවා. ඒ නිසා ඒ සලායතනයේ Nirodhayම ලෝක Nirodhaya හැටියට ධර්මානුකූලව ප්‍රකාශ කරන්නට පුළුවන් වෙනවා. මේ ලෝක නිරෝධය නම් වූ මේ తত্ত্বය තමයි අර අසංඛත ධාතු නමින් හැඳින්වෙන්නේ. මේ සංඛත වූ ලෝකයේ කෙලවර තමයි ලෝකයේ නිරෝධය අසංඛත ධාතු නමින් හැඳින්වෙනවා. ඔය නිබ්බාන පටිසංයුක්ත සූත්‍රවල අත්ථිබික්කවේ අජාතං අභූතං අකතං අසංඛතං ආදී ඒ සූත්‍රවල කියවෙන ඒ අසංඛත తত্ত্বය අර සංඛත වූ ලෝකයේ කෙලවර වන මේ සලආයතන නිරෝධයයි. එතකොට මේ කියන ලෝකාන්තය මේ කියන ලෝකයේ කෙලවර අර ගමන් කිරීමෙන් දැකිය හැකි කෙලවරක් නොවේ. මේ කෙලවරට මේ කෙලවර ඒ දැකීමට අර රෝහිතස් ඍෂිවරයා අවුරුදු 100ක්ම ඊතල වේගයෙන් ගමන් කළා. නමුත් ඒ ලෝකයේ කෙලවර දකින්න බැරි වුණේ මක් නිසාද? ඒ රෝහිතස්ස ලෝකයේ කෙලවර සොයන්ට ගමන් කළේ ලෝකයක් අරගෙනමයි. මක් නිසාද මේ සංඥාවත් මනසත් සහිත සලායතනෙම ලෝකය වන නිසා ඒ ලෝකයක් අරගෙනමයි රෝහිතස්ස ඍෂිවරයා ගමන් කළේ. ඒ නිසා අතරම අතරමඟදීම කලුරිය කරන්නට සිද්ධ වුණා ලෝකයේ කෙලවරක් නොදකම. ගමන් කිරීමෙන් නොපැමිණිය හැකි ඒ නොදැකිය හැකි ලෝකයේ කෙලවර බුදුරජාණන් වහන්සේ සලායතන නිරෝධයෙන්ම පෙන්වා වදාලා ඒ බව අපට හෙළි වෙනවා අපි කලින් අවස්ථාවක සාකච්ඡා කළ ඔය උදාන පාළියේ පාටලිගාමිය වගේ නිබ්බාන පටිසංයුක්ත සූත්‍ර වලින් දැන් නිදසුන් වශයෙන් කියනවා නම් අර තුන්වන නිබ්බාන පටිසංයුක්ත සූත්‍රය අත්තිබික්කවේ තදායතනයන් ආදී වශයෙන් ආරම්භ වෙන මේ සූත්‍රය අගහරි සූත්‍රයේ අගහරිය කියවෙනවා తත්‍රපාහම් භික්කවේ නේව ආගතින් වදාමි න ගතින් න ඨිතින් න චුතින් න උප්පත්තින් අපපතිට්ඨං අපවත්තං අනාරම්මන මේ වේතං ඒසේවන්තෝ දුක්ඛස්ස කියලා. ඒ කියපු ඒ ආයතන නාමයෙන් හඳුන්වන ඒ පඨවි ආපෝ තේජෝ වායෝ ඒ කිසිවක් නැති ඒ తත්‍රයේ එහි ආගතින් ඒමක් හෝ යාමක් හෝ නැත. නැතයි කියමි. తත්‍රපාහම් භික්කවේ නේව ආගතින් වදාමි න ගතින් ඒමක්ද නැතයි කියමි යාමක්ද නැතයි කියමි සිටීමක්ද නැතයි කියමි චුතියක් උත්පත්තියක් නැතයි කියමි ප්‍රතිෂ්ඨාවක් අපතිත්තං අපවත්තං අනාරම්මණං ඒවේතං පිහිටීමක් පැවැත්මක් අරමුණක් නැති ඒ తත්වයේම දුකෙහි කෙලවරයි කියලා ඒ විදිහට බුදුරජාණන් වහන්සේ එතන දැක්වුවා එතකොට මෙන්න මේ මේ කියආපු මේ ගමනේ කෙලවර දැන් ගමන් කිරීමෙන් නොපැමිණිය හැකි ගමනේ කෙලවර බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට අසලායතන නිරෝධයෙන් දක්වා වදාලා. තවත් ඒ වගේම දැන් හතරවෙනි නිබ්බාන පටිසංයුක්ත සූත්‍රයේ ඒ උදාන පාළියෙම හතරවෙනි පාටලිගාමී වග්ගයේ හතරවෙනි නිබ්බාන පටිසංයුක්ත සූත්‍රයේ සඳහන් වෙනවා නිසිතස්සෙහි චලිතං නිසිතස්සෙහි චලිතං අනිසිතස්ස චලිතං නත්ති චලිතය සති පස්සද්ධි පස්සද්ධ්‍යා සති නති නහෝති නති ආසති ආගති ගතින හෝති ආගති ගතිය සති චතුූපාතෝන හෝති චතුූපාතය සති නේව ඉද න හුරං න උභයමන්තරේ ඒසේවන්තෝ දුක්ඛස්ස නිසිතස්සෙහි චලිතං යමක් මත රඳා සිටින්න හුටයි සැලීමක් සැලවීමක් ඇතිවන්නේ ඒ නිසා යමක් මත රඳා නොසිටින්න හුට යමකට යමක නොයලුන හුට එවැනි ඒ සැලීමක් නැත චලිතය සති පස්සද්දී ඒ සැලීමක් චලිත වීමක් නැති කල්හි පස්සද්ධිය ඇති තන්පත් බව ඇත පස්සද්ධාසති නැති නොහොති ඒ පස්සද්ධිය ඇති කල්හි නැඹුරු වීමක් නැත නැඹුරු වීමක් නැති කල්හි ආගති ගති නොහොති ඒමක් සහ යාමක් කියලා දෙකක් නැත ඒ වගේම ආගති ගතිය නොහොති චුතූපපාතෝ නොහොති ආගති ගතිය ආසති චුතූපාතෝ නොහොති ඒමක් යාමක් නැති කල්හි චුතියක් උත්පත්තියක් කියන දෙකක්ද නැත චුතූපාතය සති නේවිධ නහුරං උභයමන්තරේ චුතූපපාත කියලා දෙකුත් නැත්නම් මිහිත් කියලා දෙයක් නැහැ එහි එහිත් කියලා දෙයක් නැහැ මේ දෙක අතර කියලා තැනකුත් නැහැ මෙයම දුකෙහි කෙලවරයි ඔන්න ඒ විදිහට ඊටාම ගැඹීරාර්ථයකින් ඒ ලෝකයේ කෙලවර බුදුරජාණන් වහන්සේ පෙන්눔 කළා කළා වදාලා ඒ ගමනින් දැක්කිය හැකි දෙයක් නොවේයි අර ප්‍රඥාවෙන්ම ඒ ඇත්ත වශයෙන්ම අර ගමන පිළිබඳ ප්‍රඥාප්තිය සමතික්‍රමණය කිරීමෙන් ඉක්මවීමෙන් අර කියාපු අර සලායතන නිරෝධත්වයේදී එතකොට අර ලෝකයක් අරගෙනමයි අර රෝහිතස්ස අර ලෝකයාන්තය සොයන්න ගියේ. ඒ වගේම තවත් අනුවන ක්‍රියාවක් කළ රෝහිතස්ස මේ මරණය මරණයෙන් බේරීමට එහෙම නැත්නම් මරණය නැති තැනක් සොයාගෙන ගමන් කළා. ඒකත් ගමන් කිරීමෙන් නොදකිය හැකි එකක් බවයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ. මක්නිසාද අර රෝහිතස්ස ගමන් කළේ මාරයාත් අරගෙනමයි. මාරයාත් සමගමයි මරණය මරණයක් නැති තැනක් සොයාගෙන ගියේ. අපි එහෙම ප්‍රකාශ කරන්නේ දැන් රාජ සංයුක්තයේ රාජ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අසනවා. මාරෝ මාරෝති භන්තේ උච්චති කිත්තාවතානුකෝ භන්තේ මාරෝති උච්චති ස්වාමීනි මේ මාරයා මාරයා කියලා කියනවා. එතකින් මාරයා නම් වෙයිද? යයි කියනු ලැබේද එතකොට බුදුරජාන් වහන්සේ ඊට දෙන පිළිතුර රූපේ හෝරාද සති මාරෝ ආස්ස මාරේතාවා යෝවාපන මීයති තස්මාතිය රාධ රූපං මාරෝති පස්ස මාරේතාති පස්ස නියතිති පස්ස රෝගෝති පස්ස ගණ්ඩෝති පස්ස සල්ලන්ති පස්ස අගන්ති පස්ස අගභූතන්ති පස්ස යේනං ඒවං පස්සන්ති තේ සම්මා පස්සන්ති රාධ රූපය ඇති කල්හි මාරේක් හෝ මරන්නෙක් හෝ මැරෙන කෙනෙක් හෝ වන්නේය. එම නිසා රාධ රූපයම මාරයා හැටියට මරන්නෙක් හැටියට මැරෙන්නෙක් හැටියට මැරෙන කෙනෙක් හැටියට දකිව්. ඒ වගේම රෝගයක් හැටියට උලක් හැටියට ව්‍යසනයක් හැටියට ව්‍යසනයටපත් වූ දෙයක් හැටියට ඒ විදිහට රූප ස්කන්ධය දෙස බලව. යම් කෙනෙක් මෙසේ දකිද්ද ඔහු මනමින් දකිත. ඔහු සම්‍යක් දර්ශනයෙන් යුක්තය. ඒ විදිහටම රූප පිළිබඳව වගේම වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයම එතකොට ඒ ධර්මානුකූලව මායя හැටියට එතෙන්දි බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කළා තිබෙනවා. අන්න ඒක නිසා තමයි අපි කිව්වේ මේ රෝහිතස් මරණයක් නැති තැනක් සොයාගෙන ගියේ මායත් සමග මේ කියලා. මෙයින් අපිට පෙනෙනවා මේ කියන උපාදානස්කන්ධ මේ රූප වේදනාදී අල්ලාගෙන තණ්හාවෙන් අල්ලාගෙන සිටින තාක් මාරේ මරන්නේක් මැරෙන්නේක් සිටින බව. ඒ නිසාම ඒවා අතහැරීමෙන් මායාගෙන් මිදුණු මරණයෙන් මිදුණු අමරණීය කෙනෙක් බවට පත් වෙනවා. අර රහතන් වහන්සේ මෙලොවම අමරණීය මේ ජීවිත මෙහිදීම අමරණීය தත්වයට පත් වුණා කියලා ප්‍රකාශ කළේ ඒකයි. මෙතන තිබෙන ධර්මතාව කලිනුත් අපි අර ප්‍රතිසමුප්පාද ධර්ම දේශන පිළිබඳව විස්තර කරන අවස්ථාවල ප්‍රකාශ කළා. අර භද්‍රාවුද සුත්තනිපාතේ අටක වර්ගයේ භද්‍රාවු අට භද්‍රාවුද පාරායන වර්ගයේ භද්‍රාවුද මානව පුච්ඡාවේ එක ගාථාවක කොටසක් අපි දැන් මතක් කරගනිමු යන් යන් හි ලෝකේ උපාදීයන්ති තේනේව මාරෝ අන්වේති ජන්තු ලෝකස් ලෝකයේහි යම් යම් දෙයක් උපාදාන වශයෙන් අල්ලා ගනිද්ද එයින්ම මායයා මිනිසකු සත්වයෙකු පසුපස එයි. එතකොට මේ උපාදානියම නිසාම භවය තියෙනවා. භවය නිසා ජාති ජරා මරණ ආදී ඒ ඒ කියපු ඒ අර ප්‍රඥප්ති වශයෙන් ඇතිවන ඒ தত্ত্ব සමූහයම ඒකම ඇති වෙනවා. ගන්නාව උපාදානිය නිසා. අන්න ඒ අර්ථයෙන් ඒ ගැඹුරු අර්ථයෙන් තමයි එතකොට මේ පංච උපාදානස්කන්ධයම මායя හැටියට බුදුරජාණන් වහන්සේ දක්වා වදාළේ. එපමණක් නොවේ. මේ සලායතනයම ආයතන සයම මාර්යාගේ පාලනය යටතේ තිබෙන්නේ. අපට ඒක හිලි වෙනවා මාර්යාගේ වචනයෙන්ම මාර සංයුත්තේ සංයුත්ත නිකාය සගතක වර්ගයේ මාර සංයුත්තේ කස්සක සූත්‍රයෙන් එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ නිබ්බාන පටිසංයුක්ත ධර්ම දේශනාවකින් භික්ෂුන් වහන්සේලා උත්සාහවත් කරමින් සිටින සිටින විට මාරයා මාර දිව්‍ය පුත්‍රයා කල්පනා කළා දැන් ඔන්න මේ ශ්‍රමණ ගෞතමීන් මේ විදිහට ධර්ම දේශනා කර කර ඉන්න සංඝයා වහන්සේලාත් බොහොම සමන් අවධාන සාවධානව කන් දීගෙන ඉන්නවා මම මම යන්න ඕන මේ මේ අයගේ නුවණස වනසාලන්න විචක්කුකම්මාය කියලා එහෙම හිතාගෙන මාර්යා ගොවි වෙසක් මවාගෙන ගොවිගේ වේශයක් මවාගෙන ලොකු නඟුලක් කරගහගෙන දිග කෙවිතක් අතින් අරගෙන අවුලුණු කෙසින් මඩ වැකුණු පයින් යුක්තව බුදුරජාණන් වහන්සේ ඒ දේශනා කරන තැන ළඟට ඇවිල්ලා මෙන්න මෙහෙම අහනවා. අපි සමන බලිවද්දේ අද්දස මහන ගොනුන් දැක්කද? එතකොට බුදුරජාණන් වහන්සේත් මේ මාර්ය තමා තමා මාර්ය හඳුනගත්ත බව හෙළි කිරීමට සමන් වහන්සේ මාළේ මාර්ය හඳුනගත්ත බව හෙළි කිරීමට මේ කිම්පන පාපිම තේ බලිවද්දේහි පවිත නුඹට මොන නුඹට මේ ගවයින්ගෙන් නුඹට ගොනුන්ගෙන් නැති වැඩක් කුමක්ද වැඩේ කුමක්ද කියලා එහෙම ප්‍රශ්න කළා. එතකොට මාර්යා දැනගත්තා ඉතින් දැන් අඳුනගත්තා කියලා. ඒ අවස්ථාවේ මාර්යා තමගේ හපංකම ප්‍රකාශ කරනවා මමේව මමේව සමන චක්කු මම රූපා මම චක්කු සම්පස්ස විඥානායතන කුහින් මේ සමන ගන්නවා මොක්ඛසි මහාන ඇස මගේය රූපයෝත් මගේය රූපේනුත් මගේය ඒ වගේම චක්කු සම්පස්ස විඥානායතනයක් මගේය. මහාන නුඹ කොහි ගිහිල්ලා මගෙන් බේරෙන්නේ නැද? මේ විදිහටම අනිකුත් ආයතන පිළිබඳව අර විදිහටම ප්‍රකාශ වෙනවා මාර්ය. මම ඒව සමන සෝතං මම සද්දා මම සූත් සම්පස්ස විඥානායතන කුහින් මේ සමන ගන්්වා මුක්ඛසී ආදි වශයෙන් අවසානයේ මන ආයතනය දක්වාම ප්‍රකාශ කරනවා. මම ඒව සමන මනෝ මම ධම්මා මම මනෝ සංපස්ස විඥාන ආයතන කුහින් මේ සමන ගන්නවා මොක්කද ඔය විදිහට මාර්යා අසුහාම බුදුරජාන් වහන්සේට දෙන පිළිතුර තවේව තවේව පාපීම චක්ඛු තව රූප තව චක්ඛු සංපස්ස විඥාන ආයතන යත්තේච පාපීම නත්ති චක්ඛු නත්ති රූප නත්ති චක්ඛු සංපස්ස විඥාන ආයතන අගති තව තත්ත පාපීම ඒකේ අදහස ඔව් පවිත නුඹේම තමයි මේ ඇස. නුඹේම තමයි මේ රූපයින්. නුඹේම තමයි මේ චක්කු සම්පස්ස විඥානායතනය. නමුත් පවිට යම් තැනක දිහාම යම් තැනකට යම් තැනක මේ ඇසක් නැද්ද? රූපයක් නැද්ද? චක්කු සම්පස්ස විඥානියක් නැද්ද? එතැනට නුඹට කිට්ටු වෙන්න බෑ. එතන නුඹගේ අගතියයි. උඹට යන්න බැරි තැන. කියලා මේ විදිහට අර ආයතන හය පිළිබඳව ප්‍රකාශ කළා. අස්කන්නාසාදී ඒ සියලුම ආයතනයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ අර මාර්යා අසු ප්‍රශ්නයට ගැලපෙන හැටියට පිළිතුරු දුන්නා. මේන් අපිට තේරෙනවා මේ සූත්‍රයෙන් මේ මාර්යාට යන්න බැරි තැනකුත් තියෙන බව. මේ බැරි තැන කුමක්ද? අර සලආයතන නිරෝධ தත්වයමයි. ප්‍රත්‍යක්ෂ කරගත හැකි. ආයතන නාමයෙන් සමහර විට හඳුන්වන අර අතිබික්කේ තදායතන ආදී නිබ්බාන පටිසංයුත් සූත්‍රවල දක්වන සලආයතන නිරෝධ தත්වයයි. ඒ සලආයතන නිරෝධයම තමයි පపంచ නිරෝධ, පపంచ භූපසම, නිප්පපංච ආදී නම් වලින් හැඳින්වෙන්නේ. අපි අර කලින් අවස්ථාවක සාකච්ඡා කළ අර මහා කොට්ටිත සූත්‍රයේ හිම චන්නං ආවුසෝ පස්සායතනං අශේෂ විරාග නිරෝධා, පపంచ නිරෝධෝ, පపంచ භූපසම ආදී වශයෙන් ඒ සාරිපුත් ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ ඒ ස්පර්ශ ආයතන හයෙහි නිරුද්ධ වීමම ප්‍රපංචයේ සංසිඳීමයි ප්‍රපංච නිරෝධයයි ඒකමයි නිප්පංච తত্ত্বය අර යාමි ජාති ජරා මරණ ආදී සියලුම සංකල්ප තියෙන අර ප්‍රපංචේ. නිප්පංච తත්වයේ කිසිවක් නැහැ. අන්න ඒක නිසා තමයි මේ නිප්පංච වූ ඒ తත්වයයි මායයට කිට්ටුවෙන්ට බැරි. එහි මේ අස කන්නාසාදී මේ ආයතන හෝ ඒවායි අරමුණු ඒ කිසිවක් නැහැ. එතකොට මෙන්න මේන් අපිට පේනවා මේ සලායතන නිරෝධයම මේ කියාපු මේ මායයට කිට්ටු වෙන්න බැරි තැන බව. ඒ මායයෙන් ලබන විමුක්ති తත්වයයි. මෙලොවදීම ලැබිය හැකි తත්වයක් හැටියට. මේ සලායතනය නිත්‍ය සංඥාව මත ගෙඩ නැගුණා. මේ ආයතන හයම ගොඩ නැගිලා තිබෙන්නේ නිත්‍ය සංඥාව උඩයි. ඒක නිසා මේ සලායතන නිරෝධයට ලංවිය හැක්කේ මේ සලායතන නිරෝධය ප්‍රත්‍යක්ෂ කරගත හැක්කේ අනිත්‍ය සංඥාව පිහිට කරගෙන අනිත්‍යානුපස්සනාව පිහිට කරගෙනයි මේ සලායත නිරෝධයට උපකාර වන ඊ타මත්ම තියුම් අනිත් සියුම් අනිත්‍යානුපස්සනාවක් සලායතන වර්ගයේ සංයුතනිකාය සලායතන වර්ගයේ දෙවෙනි ද්වයං සූත්‍රයේ සඳහන් වෙනවා දෙවෙනි ද්වයං සූත්‍රයේ ඊ타මත්ම චිත පිළිබඳ ඊ타මත්ම ගැඹුරු දර්ශනයක් ගෙන එන ඒ ද්වයං සූත්‍රයේ මෙන්න මේ විදිහටයි සඳහන් වෙන්නේ ද්වයන් කියන්නේ දෙකක් කියන එකයි. එතකොට ඒ විදිහේ සූත්‍ර දෙකක් තිබෙන සූත්‍රයක් දෙකක් තිබෙනවා. මෙතන මේ දෙවෙනි සූත්‍රයේ ද්වයන් භික්කවේ පටිච්ච විඥානං සම්භෝති. කතංච භික්කවේ ද්වයන් පටිච්ච විඥානං සම්භෝති. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. චක්ඛු අනිච්ඡං විපරිණාමී අඤ්ඤතහ භාවී රූපා අනිච්ඡා විපරිණාමිනෝ අඤ්ඤතහ භාවිනෝ. ඉත්තේ තං ද්වයන් චලංචේව වයංච අනිච්ඡං විපරිණාමී අඤ්ඤතා භාවී. චක්ඛු විඥානං අනිච්ඡං විපරිණාමීයං යතා භාවි යෝපි හේතු යෝපි පච්චයෝ චක්ඛු විඥානස උප්පාදාය සෝපි හේතු සෝපි පච්චයෝ අනිච්චෝ විපරිණාමීයං යතා භාවි අනිච්ඡං පන අනිච්ඡං පන භික්කවේ පච්චයං පටිච්ච උප්පන්නං චක්ඛු විඥානං කුතෝ නිච්ඡං භවිස්සති යකෝ භික්කවේ ීමේ සම්පින්නම් ධම්මාණං සංගති සම්නිපාතු සමවායෝ අයං උච්චති භික්කවේ චක්කු සම්පස්සෝ චක්කු සම්පස්සෝපි කෝ භික්කවේ අනිච්චෝ විපරිණාමී අඤ්ඤතහා භාවී යෝපි හේතු යෝපිපච්චයෝ චක්කු සම්පස්සස උපාදාය සෝපි හේතු සෝපිපච්චයෝ අනිච්චෝ විපරිණාමී අඤ්ඤතා භාවි අනිච්ඡං කෝපන පච්චයන් පටිච්ච උප්පන්නං චක්කු සම්පස්සෝ කුතෝ නිච්චෝ භවිසති පුට්ඨෝ පුට්ඨෝ වේදේති පුට්ඨෝ චේතේති පුට්ඨෝ සංජානාති ඉත්තේතේපි ධම්මා චලා චේව වයාච අනිච්චා විපරිණාමිනෝ අඤ්ඤතා භාවිනෝ එතකොට මෙතන මේ දිගටම අර අනිත්‍යතාව හංගවන වචන පද රාශියක් තිබෙන බව සාමාන්‍යයෙන් අහංකන දෙනකොට උනත් තේරෙනවා. දයන් වික්කවේ පටිච්ච විඥානං සම්භෝති. මහණෙනි දෙකක් නිසා විඥානය හටගනී. කෙසේද මහණෙනි කතංච බික්කවේ දයන් පටිච්ච විඥානං සම්භෝති. කෙසේද මහණෙනි දෙකක් නිසා විඥානය හටගන්නේ. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං. එසත් රූපේනුත් නිසා චක්කු විඥානය හට ගන්නවා. ඊළඟට ප්‍රකාශ කරනවා ඒ දෙක අතරින් චක්කු අනිච්චං විපරිණාමී අඤ්ඤතාභාවි. ඇස අනිත්‍යයි වෙනස් වෙන සුළුයි අන්‍ය ආකාරයකට පත්වන සුළුයි. රූප අනිච්ච විපරිණාමිනෝ අඤ්ඤතාභාවි. රූපේනුත් අනිත්‍යයි වෙනස් වෙන සුළුයි අන්‍ය ආකාරයකට පත්වන සුළුයි. ඉත්තේතං දයං චලංචේව වයංච අනිච්චං විපරිණාමී අඤ්ඤතාභාවි. මෙසේ මේ දෙකම චලං ඒ තමයි වැදගත් වචනේ චලං සැලෙන සුළුයි චලිත ස්වභාවය සලිත වන ස්වභාවයෙන් යුක්තයි චලං චේව වයං ගෙවි යන ස්වභාවයෙන් යුක්තයි චලං චේව වයං ච අනිත්‍යං ඒ වගේම අනිත්‍යයි වෙනස් වෙන සුළුයි අන්‍යාකාරයකටපත් වෙන සුළුයි ඊළඟට චක්කු විඥානං භික්කවේ අනිච්ඡං විපරිණානියං යථා භාවී. ඒ වගේම චක්කු විඥානියත් අර දෙක නිසා ඇති වෙන චක්කු විඥානියත් අනිත්‍යයි වෙනස් වෙන සුළුයි අන්‍යාකාරයකටපත් වෙන සුළුයි. යෝපි හේතු යෝපි පච්චයෝ චක්කු විඥානස උප්පාදාය සෝපි හේතු සෝපි පච්චයෝ අනිච්චෝ විපරිණාමිය අඤ්ඤතා භාවී යම් හේතුවක් ප්‍රත්‍යක් චක්කු විඥානයේ පහළ වීමට තිබේද යම් චක්කු විඥානයේ යම් හේතුවක් ප්‍රත්‍යක් නිසා පහළ වේද ඒ හේතුවත් ඒ ප්‍රත්‍යත් අර වගේම අනිත්‍යයි වෙනස් වෙන සුළුයි අන්‍යාකාරයකට පත්වන සුළුයි ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරනවා අනිච්චං කෝපන භික්කවේ පච්චයන් පටිච්ච උපන්නං චක්කු විඥානං කුතෝ නිච්චං භවිස්සති. අනිත්‍ය වූ ප්‍රත්‍යක් පිහිට කරගෙන ඇතිවන්නා වූ චක්කු විඥානය කෙසේනම් නිට්ටය වන්නේද? ඊළඟට යකෝ පන භික්කවේ ඉමේසං ධම්මාණං තින් ඉමේසං තින්නම් ධම්මාණං සංගති සම්නිපාතෝ සංවායෝ මේ කියපු ධර්ම තුනේ ඒ කියන්නේ ඇසත් රූපයත් චක්කු විඥානයත් කියන මේ මේ තුනේදීම එක්වීම සංගති සම්නිපාතෝ එක් රැස්වීම සමவாயෝ එකමුතු වීම එක්වීම එක් රැස්වීම එකමුතු වීම බොහෝ දුරට සමානාර්ථවත් පද මේ මේ තුන එකතු වුණාම ඒකට සම්පස්ස ඒකට චක්කු සම්පස්ස කියලා ප්‍රකාශ කරනවා ඊළඟට චක්කු සම්පස්සෝ භික්කවේ අනිච්චෝ විපරිණාමී අඤ්ඤතා භාවින චක්කු සම්පස්සයත් ඒ වගේම අනිත්‍යයි විපරිණාම වෙනස් වෙන සුළුයි අන්‍යාකාරයකට පත් වෙන සුළුයි යෝපි හේතු යෝපි පච්චයෝ චක්කු සම්පස්ස සුප්පාදාය සෝපි හේතු සෝපි පච්චයෝ අනිච්චෝ විපරිණාමී අඤ්ඤතා භාවින චක්කු සම්පස්සේ හැට ගැනීමට යම් හේතුවක් ප්‍රත්‍යක් ඇද්ද ඒ හේතුවක් ප්‍රත්‍යත් අර වගේම අනිත්‍යයි පරිණාමී අඤ්‍යතාවාවි ඊළාට අනිත්‍ය වූ ප්‍රත්‍යක් ඇති නිසා හැට ගන්නා චක්කු සම්පස්සේ කෙසේනම් නිට්ටවන්නේද කියලා බුදුරජාණන් වහන්සේ ඊළඟට ප්‍රශ්න කරනවා ඒ විදිහට ඊළාට පුට්ඨෝ භික්කවේ වේදේති ස්පර්ශ කරන ලදුවේ පිඳි පුට්ඨෝ චේතේති ස්පර්ශ කරන ලද්දේ චේතනාවක් ඇති කරයි සිතයි කියන එකයි සිතයි කුට්ටෝ සංජානාති. ස්පර්ශ කරන ලදුවේ හඳුනා ගන්න. ඒ කියන්නේ වේදනා, චේතනා, සංඥා කියන ධර්මත් අර ස්පර්ශය නිසා ඇති වෙන්නේ. ඊළඟට ඉත්තේතේපි ධම්මා චලාචේව වයාච අනිච්චා විපරිණාම විපරිණාමිනෝ අඤ්ඤතහ භාවිනෝ මෙසේ මේ ධර්මයෝද මේ වේදනා චේතනා සංඥා ආදී මේ සිළුම ධර්මයෝද අර වගේම සැලෙන සුළු චලාචේව වයාච ගෙවි යන සුළුයි අනිත්‍යයි වෙනස් වෙන සුළුයි අන්‍යාකාරයකට පත් වෙන සුළුයි. ඔන්න ඒ විදිහ අර අනිත්‍යතාව ඒ පිටින්ම අනිත්‍ය අනිත්‍යානුපස්සනාව ඉදිරිපත් කරන වටිනා සූත්‍රයක් ඒක. මෙයින් අපිට පෙනෙනවා බුදුරජාන් වහන්සේ මෙතන පටිච්ච සමුප්පාදයයි මේ සලායතන ආශ්‍රයෙන් ඉදිරිපත් කරලා තිබෙන්නේ. ලෝකේ ගොඩ නැගෙන හැටි. ගොඩ නැගෙන්නේ නිත්‍ය දේවල් උඩ නෙවෙයි. ඔක්කොම අනිත්‍ය දේවල්, සැලෙන සුළු, වෙනස් වෙන සුළු, අන්‍යාකාරයකට පත්වන සුළු දේවල් උඩයි මේ ලෝකයේ ගොඩ නැගිලා තිබෙන්නේ. මුළු මහත් ලෝක සංඥාව ගොඩ නැගිලා තිබෙන්නේ ඒකේ යටටට්ටුවයි මේ මේ සූත්‍රයෙන් ප්‍රකාශ කෙරෙන්නේ. ඒ හැම එකක්ම සැලෙන සුළුයි, වෙනස් වෙන සුළුයි, අන්‍යාකාරයකටපත් වෙන සුළුයි. එතකොට දැන් ලෝකයේ සාමාන්‍යයෙන් දැන් ඔය ඉන්ද්‍රිය සංවරය ගැන කියන සූත්‍ර වලින් එහෙමත් බොහෝ විට ප්‍රකාශ කෙරෙනවා. න නිමිත්තක් ගාහි නානි ව්‍යංජනක් ගාහි ආදී වශයෙන් දැන් යම් යම් අස්කන්නාසාදීන් ලැබෙන ඒ අරමුණු පිළිබඳව නිමිති ගැනීම නිසා සිදුවන්නේ කුමක්ද? ආශ්‍රවයන් ගලාගෙන පටන් ගන්නවා. මක් නිසාද මේ නිමිති ගැනීම කියන එක නිත්‍ය සංඥාව නිසා සිදුවන්න. එතකොට නිත්‍ය සංඥාව නිසා නිමිති ගැනීමක් වෙනවා. ඒ නිමිති ගැනීම නිසාම අර ආශ්‍රවයන් ගලාගෙන එනවා. තණ්හා මාන දිට්ඨි පපංච ගොඩ ගැහෙනවා. මෙන්න මේ විදිහටයි ලෝකයක් ගොඩ නැගෙන්නේ. උපාදානස්කන්ධයක් ගොඩ නැගෙන්නේ. ඊළඟට ඒක අනිත් පැත්ත බැලුවොත් අපි අනිමිත්ත සමාධියට උපකාර වන්නා වූ අනිත්‍ය අනුපස්සනාවෙන් කෙරෙන්නේ අර නිමිති වලින් මිදීම ඒ නිසාම මේ නිමිති නිමිති වලින් මිදීමේ ඒ සම්මර්ෂණය නිසා සම්මර්ෂණ ක්‍රමය අර ඉස්සෙල්ලා තිබුණේ පරාමර්ෂණයක් නිත්‍ය සංඥාව නිසා පරාමර්ශණයක් දැඩිව දැඩි කොට අල්වා ගැනීමක් තණ්හා මාන දිට්ටි වශයෙන් දැඩි කොට අල්වා ගැනීමක් ඇති වෙනවා ප්‍රපංචය ඇති වෙනවා ප්‍රපංච සංඥා සංඛාවලට යටවන ස්වභාවයක් ඒ ප්‍රපංච සංඥා නිසා ඇති වුණු ඒ ලෝක නිරුක්ති ලෝක ගෝහාර ලෝක ප්‍රඥප්ති වලට යටවන ස්වභාවයක් පුද්ගලයා තුල ඇති වෙනවා අනිත් අතට අනිත්‍ය සංඥාව නිසා කෙනෙකු අර අර නිමිති වලින් මිදීමට පටන් ගන්නවා ආශ්‍රවයන් ගලාගෙනීම වැළැක්වෙනවා අනිත්‍යානුපස්සනාවෙන් ඒ වගේම තණ්හා මාන දික්ටි ප්‍රපංච අඩු වෙන්න පටන් ගන්නවා. අන්න ඒ විදිහේ ස්වභාවයක් ඇති වෙනවා. එතකොට අර නිමිති ගැනීම නිසා, නිත්‍ය සංඥාව නිසා පරාමර්ශණයක්, අනිත්‍ය අනුපස්සනාවෙන් කෙරෙන සම්මර්ෂණයක්, විදර්ශනාවට උපකාර වන්නා වූ දෙයක්. ওই විදිහට කල්පනා කරලා බැලුවත් එතකොට මේ අනිත්‍ය අනුපස්සනාවෙන්ම මුළු මහත් ඒ දුක්ඛ ස්කන්ධයම නැති කරන්න පුළුවන් බව පෙනී යනවා. ඒක තවත් වටිනා සූත්‍රයක් සඳහන් වෙනවා කන්ද සංයුත්තේ කන්ද සංයුත්තේ අනිච්චතා සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා අනිත්‍ය සංඥා භික්කවේ භාවිතා බහුලීකතා සබ්බං කාමරාගං පරියාදීයති සබ්බං රූපරාගං පරියාදීයති සබ්බං භවරාගං පරියාදීයති සබ්බං අවිජ්ජං පරියාදීයති සබ්බං අස්මිමානං පරියාදීයති සමූහಂತಿ මහණෙනි අනිත්‍ය සංඥා වඩන ලද්දේ බහුල වශයෙන් පුරුදු කරන ලද්දේ සියලු කාම රාගය ගෙවාලයි සියලු සියලු රූප රාගය ගෙවාලයි සියලු භව රාගය ගෙවාලයි සියලු අවිද්‍යාව ගෙවාලයි සියලු අස්මිමානිය ගෙවාලයි සියලු අස්මිමානිය මුලිනු කොටා දමයි ගෙවාලයි මුලිනු කොටා දමයි කියලා මේ විදිහට අර අනිත්‍ය අනුපස්සනාවෙන් මේ මුළු මහත් දුක්ඛ ස්කන්ධයෙන්ම මිදීමට මාර්ගය සැලසෙන බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒක අපට එතකොට ඉතාමත් පැහැදිලිවම ඒ පැහැදිලිවම පෙනෙනවා අර අර දොයන් සූත්‍රයෙන් මේ කියපු මේ චල ස්වභාවය මෙතන මේ චලං වයං ආදී වචන වලින් අපිට පෙනෙනවා මේ මුළු මහත් ඉන්ද්‍රිය ඥානය ගොඩනැගිලා තියෙන එක්තරා විදියක අර විපල්ලාස නිසා නොපෙනෙන අනිත්‍යතාවක් මේක මේක යටින් තිබෙනවා. අපි කලින් අවස්ථාවකදී අත් වශයෙන් දේශනා ගන්නාවකදීම අපට උපමා හැටියට ඉදිරිපත් කරන්නට සිද්ධ වුණා අර චලන චිත්‍රය ගැන. ඒ චලනචිත්‍රයට චලනචිත්‍රයේ අපිම දාමපු උපමාවක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ උපමාවක් ආශ්‍රයෙන් අපි ඒක එක්තරා විදිහක නවීකරණයක් හිතේට ඉදිරිපත් කළේ. ඒකට අපි උපකාර කරගත්තේ අර ගද්දුල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාගෙන් අසන ප්‍රශ්නයක් දිත්තංගෝ භික්කවේ චරණං නාම චිත්තං මහණෙනි නුඹලා චරණනම් වූ චිත්‍රයක් දැකලා තිබෙනවද? ඒවං භන්තේ සේ ස්වාමීනි. ඊළාට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා තම්පිකෝ භික්කවේ චරණං නාම චිත්තං චිත්තේනේව චින්තිතං තේන පිකෝ භික්කවේ චරණේන නාම චරණේන චිත්තේන චිත්තඤ්ඤේව චිත්තතරං මහණෙනි ඒ චරණ නම් වූ චිත්‍රයත් සිතින්ම සිතා ගන්නා ලද්දා එම නිසා මහණෙනි ඒ චරණ නම් චිත්‍රයටත් වඩා සිතම චිත්‍රතරයි චිත්‍රතරයි කියන්නේ විචිත්‍රයි කියන එක සිතෙහිම විචිත්‍රතාවයක් තියෙනවා එතකොට ඒ කාලේ තිබුණ චලනචිත්‍ර කොයි විදිහේවද කියලා අපි දන්නේ නැහැ. නමුත් මේ කාලේ තියෙන චලනචිත්‍ර නම් ඇත්ත වශයෙන්ම අර විදිහේ අනිත්‍ය වූ ඒ ඡායාරූප රාශියක ඒ අනිත්‍යතාව ඒවා ශීඝ්‍රකාරයෙන් පරිවර්තනයෙන් වෙන නිසාම ඒවායේ අනිත්‍යතාව නොපෙනී යන ස්වභාවයක් ඇති වෙනවා. ඒක නිසා අර නිත්‍යතා නිත්‍ය සංඥාවක් ඒ විපල්ලාසයක් ඇති වෙනවා. ඒ විපල්ලාසය නිසා තමයි ඔය චිත්‍රපටි ආදී ඒ ආස්වාදය ලබන්න පුළුවන් විදිහේ තත්වයක් තිබෙන්නේ. ඒ නිත්‍ය සංඥාව නිසා නිමිති ගැනීම. ඒකම අර ආශ්‍රවයන් ගලා යෑම. ඒවා එක්කම අර ප්‍රපංච ඇති කර ගැනීම ප්‍රපංච සංඥා සංඛාවලට යටවීම මේවා තමයි අර චිත්‍රපටියකින් ලබන ඒ විනෝද මාර්ගය විනෝදය මේ හැම එකට උපකාර වන්නේ අර චිත්‍රපටියේ ඒ සකස් වීම හා සම්බන්ධ අර චලන ස්වરૂපයේ ඒ එක් එක් චිත්‍රයක සලිත වන ස්වභාවය ඉක්ම ඒවායි ගෙවී යාම ඒවා ඒ අනිත්‍ය ස්වභාවය, ඒවා වෙනස් ආකාරයකටපත් වෙන හැටි, ඒවා නොපෙනෙන නිසායි. එතකොට මේ કૃත්‍රිම දේවල් ආශ්‍රයෙන් අපි උපමා දක්වනවා. නමුත් බුදුරජාන් වහන්සේ කියනවා ඇත්ත වශයෙන්ම සිත කොයිතරම් ශීඝ්‍රයෙන් කරකැවෙනවද කියතොත් ඒකට උපමාවකුත් දෙන්න බෑ කියලා. උපමා පිනසු කරා යාව ලහු පරිවත්තං චිත්තං කියලා එක් අවස්ථාවක බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කළා. උපමාවක්වත් දෙන්න බැරි තරම් වේගයෙන් මේ සිත කරකැවෙනවා කියලා. ඔන්න එතකොට අර චිත්ත කියන වචනයත් මේ බොහෝ විට බුදුරජාන් වහන්සේ අර වචනවල ඒ ප්‍රාසාර්ථ මතු කරනවා. එකම වචනය අර්ථ දෙකකින් යොදනවා සමහර විට. දැන් චිත්ත කියන එක මෙතන චිත්ත තරං. චිත්ත කියන එක චිත්‍රය ආශ්‍රයෙන් එහෙම නැත්නම් විචිත්‍ර කියන වචනයට සම්බන්ධ කළා. ඇත්ත වශයෙන් මේක සහේතුක බව පෙන්නනවා අර දොයන් සූත්‍රයෙන්. ඒ වගේම මේ මේ කියපු මේ චලන චිත්‍ර සමූහය මේ මේ අපිට මේ සංඥා ලෝක සංඥාවක් මවාපාන ලෝකයක් මැනීමට උපකාර වන මේ නිත්‍ය සංඥාව ලැබෙන්නේ මේ ඇතුළත තිබෙන්නේ මේ ඇසත් වෙනස් වෙනවා මොහොතක් පාසා පොපියනවා වෙනස් වෙනවා චලනය වෙනවා ඒ වගේම රූපේනුත් වෙනස් වෙනවා නමුත් ඒවායේ වෙනස් බව වෙනස් වීම නොපෙනෙන විදිහේ නිත්‍ය සංඥාව විපල්ලාසය අනිත්‍ය නිත්‍ය සංඥා කියන බරපතල විපර්යාසය විපරීත අදහසක් ඒ සංසාරගත සත්වයා තුළ තිබෙනවා අන්න ඒක නිසා තමයි එතකොට මුළු මහත් මේ සලායතනෙන් අපිට ලෝකයක් නැවිලා පේන්නේ. ඒ ඒ නැවිලා පේන ලෝකේ යටටට්ටුවයි බුදුරජාන් වහන්සේ මෙතන මතු කරලා තිබෙන්නේ. යටටම බැලුවහම අන්න ද්වයතාව. ද්වයං වික්‍රේ පටිච්ච විඥානං සම්පූර්ණ. විඥානය කියලා කියන්නේ ඒක ඝන තනිකර දෙයක් නොවේ ආත්මය වගේ. එයින් පිටින්ම ආත්මවාදී දර්ශන වලින් වෙනස් වෙන්නේ බුද්ධ ධර්මයේ අන්න ඒක නිසාමයි. විඥානය කියන එක ඒක ඝන තනිකර දෙයක් නොවේ. ඒ විඥාන හයක් ධර්මයේ දැක්වෙනවා. චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන ආදී වශයෙන්. නමුත් මේ හැම හැම විඥානයක්ම අර කියාපු දෙකක් උඩයි ගොඩ නැගිලා තිබෙන්නේ. චක්කුංච පටිච්ච රූපේච කිව්වා වගේ ඒ සූත්‍රයේ දිගට මම හැම එකක්ම මෙතන ප්‍රකාශ කළ යුතු නෑ. අනිත් ඒවා හිතා ගන්න පුළුවනි. ඒ වගේම සෝතංච පටිච්ච සද්දේච, ගාහනංච පටිච්ච ගන්ධේච ඒ ආදී වශයෙන් යටත් පිරිසින් මනංච පටිච්ච ධම්මේච. සිතත් අර වගේම සැලෙනවා මොහොතක් පාසා වෙනස් වෙනවා. ඊටම ශීඝ්‍රාකාරයෙන් අර අන්‍යාකාරයකටපත් වෙනවා. ඊළඟට සිතට ඒ උපකාර අරමුණු හැටියට ගන්න සංකල්පත් ඒ වගේම. අන්න ඒ විදිය ලෝකයේ එහෙම් පිටින්ම ගොඩ නැගිලා තිබෙන්නේ මේ දෙදරන, ඔපියන, සැලෙන මේ මූල ධර්ම වලින් එහෙම නැත්නම් මූලද්‍රව්‍ය සමූහයකින්. ඒකයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි මතු කරලා තිබෙන්නේ. එතකොට මේ අනිත්‍ය අනුපස්සනාව යම් කිසි කෙනෙක් ඉහළම මට්ටමකට දියුණු කරගෙන අර නිමිත්තෙන් පටන්ගෙන අනිමිත්ත අනිමිත්ත தത്വයට සිත නගා ගත්තනම් එතනම ලෝක නිරෝධය බව අමුතුවෙන් කියන්න ඕනේ නෑ. එතකොට අන්න ඒකයි මේ නිවන කියලා කියන්නේ ප්‍රපංච නිරෝධයත් එතනයි. ප්‍රපංචයන් ගොඩ නැගෙන්නේ ප්‍රපංච සංඥා සංඛාවරට යට වෙන්නේ අර නිත්‍ය සංඥාව නිසා. මේවයි මවල පානවා දේවල්. අර දෙකක් අතර හටන පටන් ගන්නවා. එතකොට යටින් තිබෙන්නේ මේ ද්වයතාව අන්න අර අනිත්‍ය වූ ඒ ඇසක්. අනිත්‍ය වූ රූපත් නිට්ටයයි කියලා සලකා ගැනීමෙන් තමයි මේ මුළු මහත් අවුලම ඇති වෙන්නේ. අසත් නිට්ටයයි රූපයත් නිට්ටයයි කියලා හිතා ගන්නවා. ඒ හිතා ගැනීම නිසාම එතන ඉඳලා පටන් ගන්නවා. ඒ හිතා ගැනීම නිසාම ඒවා ඒ ඒ ක්ෂණික වෙනස් වීම අර ලහු පරිවර්තන ස්වභාවය නොපිනී යනවා. ඒ නිසා අසත් නිට්ටයයි රූපයත් නිට්ටයයි කියලා හිතා ගන්නවා. ඒ හිතා ගැනීම නිසාම එතන ඉඳලා පටන් ගන්නවා. ඒ හිතා ගැනීම නිසාම ඒවා ඒ ඒ ක්ෂණික වෙනස් වීම අර ලහු පරිවර්තන ස්වභාවය නොපිනී යනවා. ඒ නිසාම අර ආශ්‍රවයන් ආශ්‍රවයන්ගෙන් ඒවා තණ්හා ලාටුවෙන් අලවලා ආශ්‍රවයන්ගෙන් මත් කරලා ලෝකයක් මම පානවා. ඔන්න ඕකයි එතකොට මුළු මහත් අපි මේ ලෝකය කියලා කියන මේ අපිට අතට අහුවෙන ඇසට පෙනෙන ලෝකය ඕකයි. මෙන්න මේ ලෝකය. එතකොට මේන් පෙනෙන්නේ මේ ලෝකේ පෙනෙන්නේ මේ ලෝකේ නිස්සාරත්වයයි. මේන් අපිට පෙනෙනවා මේ මුළු මහත් සලායතනෙන් ගොඩ නැගෙන ඒවා ඒවයින් ගොඩනැගෙන දේවල් ඒවයින් නිෂ්පාදන හැටියට සැලකුවොත් වෙනින් වචන වලින් ප්‍රකාශ කරොත් ditta sutta mutta විඤ්ඤාත ඒ වචන හතරට ගන්න පුළුවන් මේ සලායතනයෙන් නිෂ්පාදනය වෙන දේවල් ditta කියලා කියන්නේ දුටු දේවල් අසු දුටු අසු විඳි මුත කියලා කියන්නේ අර නැහැෙන් දිවෙන් කයින් විඳින විඳින්න ලබන දේවල් ඊනාට විඤ්ඤාත මෙන්න මේ අපු මේ ditta sutta mutta විඤ්ඤාත කියන මේ හතරම හතරෙහිම හරයක් නැති බව, අරටුවක් නැති බව, ඒවා නිස්සාර බව. දැන් එතකොට මේ ද්වයන් සූත්‍රය ආශ්‍රිනුත් අපට පැහැදිලි වෙනවා. මෙන්න මේක නිසාම මේ සලායතන නිරෝධී ප්‍රත්‍යක්ෂයර්ගත් තථාගතයන් වහන්සේට එවැනි සලායතන නිරෝධයක් ගැන කිසිසේත් හිතන්නවත් බැරි හිතන්නවත් බය වෙන ලෝකයා සමග ඒ අදහස් හුවමාරු කර ගැනීමේදී මහා බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ කියන්නේ සලායතන නිරෝධයෙන් ලෝක නිරෝධය ප්‍රත්‍යක්ෂ කරගත්තු නිප්පපංච තත්වයටපත් වුණු තථාගතයන් වහන්සේට ලෝකයා සමග අදහස් හුවමාරු කර ගැනීමේදී සත්‍ය ලෝකට මුහුණ පාන්න සිද්ධ වුණා. ඒක ප්‍රකාශ කරන ඊ타මත්ම වටිනා ගැඹුරු ශූන්‍යතා ප්‍රත්‍යයන් යුක්ත සූත්‍රයක් තිබෙනවා අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ කාලකාරාම සූත්‍රය නමින්. මේ කාලකාරාම සූත්‍රය බුදුරජාණන් වහන්සේ සාකේත නුවර කාලකාරාමේදී සංඝයා වහන්සේලාට දේශනා කරපු සූත්‍රයක්. ඒක මෙන්න මේ විදිහටයි ඒ සූත්‍රයේ වැදගත් කොටස සඳහන් වන්නේ. යං භික්කවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රහ්මකස්ස සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා තමහං ඥානං යම් භික්කවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස බ්‍රහ්මකස්ස සස්සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා තමහං අබ්බඤ්ඤාසින් තං තථාගතස්ස විදිතං තං තථාගතෝ න උපට්ඨාසී යම් භික්කවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රහ්මකස්ස සස්සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා තමං නජානාමි තිවදෙයං තං මම අස්ස මුසා යම් භික්කවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රහ්මකස්ස සස්සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා තමන් ඥානාමිච නච ඥානාමිති වදෙය්‍යං තම්පසතාරිසමීව තමන් නේව ඥානාමි නන ඥානාමිති වදෙය්‍යං තං මමස්ස කලි ඉති කෝ භික්කවේ තථාගතෝ දිඨා දට්ඨබ්බං දිඨං නමඤ්ඤති අදිඨං නමඤ්ඤති දට්ඨබ්බං නමඤ්ඤති දට්ඨාරං නමඤ්ඤති සුතාසෝතබ්බං සුතං නමඤ්ඤති අසුතං නමඤ්ඤති සෝතබ්බං නමඤ්ඤති සෝතාරං නමඤ්ඤති මුතා මෝතබ්බං මුතං නමඤ්ඤති අමුතං නමඤ්ඤති මෝතබ්බං නමඤ්ඤති මෝතාරං නමඤ්ඤති විඤ්ඤාතා විඤ්ඤාතබ්බං විඤ්ඤාතං නමඤ්ඤති අවිඤ්ඤාතං නමඤ්ඤති විඤ්ඤාතබ්බං නමඤ්ඤති විඤ්ඤාතාරං නමඤ්ඤති ඉති කෝ භික්කවේ තථාගතෝ dittasutamut විඤ්ඤාතේසු ධම්මේසු తాදී යේව తాදී තම්හාච පන తాදීම්මා අඤ්ඤෝ తాදී උත්තරීතරෝවා පණීතතරෝවා නත්ථීති වදාන ඊළඟට ගාථා දෙකකුත් සඳහන්වා සඳහන් වෙනවා යං කිංච දිට්ඨං වසුතං මුතං වා ජෝසිතං සච්ච මුතං පරේසං නතේසු තාදී සය සංගුතේසු සච්චං මුසාවාපි පරං දහෙය්‍යං ඒතං ච සල්ලං පටිකච්ච දිස්වා අජෝසිතා යත්ථ පජා විසත්තා ජානාමි පස්සාමි තතේව ඒතං අජෝසිතං නති තථාගතං දලුවහම නම් සූත්‍රයේ කෙටි නමුත් මහා ගැඹුරු අර්ථ රාශියක් අඩංගු වන ශූන්‍යතා ප්‍රත්‍යංයුක්ත සූත්‍රයක් මේකේ ඓතිහාසික පසුබිම වශයෙන් ශාසනික ඉතිහාසය හා සම්බන්ධ කාරණා කීපයක් අපි කෙටින් උත්සන්තම් කරමු මේ විවරණයට බහින්න කලින් මේ කාලකාරාම සූත්‍රය සම්බන්ධයෙන් ඒ සූත්‍රේ නම් අහවල් තැන මෙන්න මෙහෙම දේශනා කළයි කියන මිසක් වැඩි විස්තර නැහැ. නමුත් ඒ අටුවා ආදීන් අපට ලැබෙන විස්තර අනුව ඒක දේශනා කරන්නට යෙදුනේ අනාථපිණ්ඩික අනාථපිණ්ඩික සිටානන්ගේ දියණියක් වන චූල සුභාදානමෙතියේ සෝවාන් උපාසිකාව ඒ විවාහ වෙලා ඒ ගිහිච්ච තැන ඒ තමාගේ මාමණ්ඩිය වුණ ඒ කාලක සිටුවරයා මිත්‍යා දෘෂ්ටියෙන් මුදා ගන්න පුළුවන් වුණා ඒ තැනැත්තියට ඒ බුදුරජාන් වහන්සේගේ පිහිට කරගෙන ඊට පස්සේ කාලක සිටු සිටානන් ඒ කාලක තමන්ගේ උයනේ මේ කාලකාරාමයේ තනවල බුදුරජාන් වහන්සේට පූජා කළාය ඒ වගේම ඒ සාකේත නුවරින් අලුතෙන් පැවිදි වුණේ සංඝයා වහන්සේලා ඒ කාලකාරාමයේ රැස් වෙලා බුදුරජාන් වහන්සේ මේ තරම් මේ කාලක සිටානන් ඒ අචේල අචේලකින්ට ලැබිව සිටි කාලක සිටානන් මිත්‍යා දෘෂ්ටියෙන් මුදා වා ගැනීමට හැකියවීම තරම් හැකියවීමට පුළුවන් හැකියුණු ඒ බුද්ධ ඥාණය බුද්ධ ගුණය ගැන සාකච්ඡා කරමින් ඉන්න අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව ප්‍රකාශ කළයි කියලයි දක්වන්නේ. ඒ වගේම අටුවාව කියන හැටියට මේ දේශනාව කොයිතරම් ගැඹුරුද කියතොත් මේ දේශනාවේ ස්ථාන පහකදී මේ දේශනා කරගෙන යද්දී තැන් පහකදීම මහ පොළොව කම්පා වුණා කියලා සඳහන් වෙනවා. ඒ වගේම සූත්‍ර දේශනාව අවසානයේදී ඒ අසාගෙන සිටිය 500ක් භික්ෂුන් වහන්සේලා රහත් වුණු බවත් ප්‍රකාශ වෙනවා. ඊළඟට ශාසන ඉතිහාසය සම්බන්ධයෙන් කල්පනා කරලා බලනකොට ධර්මාශෝක රජුරුවන් ඒ ධර්ම දූතයන් වහන්සේලා පිටත් කරනකොට යෝනක රටට වැඩම කළ යෝනක දේශයට වැඩම කළ මහාරක්කිත ස්වාමින් වහන්සේ යවන දේශයේ සාමාන්‍යයෙන් සැලකෙන්නේ ග්‍රීක ග්‍රීක ග්‍රීසි හැටියටයි. එතකොට මේ යවන දේශයේ සිටිය ග්‍රීකයින් ඈත අතීතයේ ඉඳලාම බොහොම දාර්ශනික වශයෙන් ලොකු දියුණුවක් ලබාගත්තු මහා දියුණු කළ මොළ ඇති අය. ඔවුන්ට පළමුවෙන්ම දේශනා කළ වදා කරවදාලේ මෙන්න මේ කාලකාරාම සූත්‍රය කියලා සඳහන් වෙනවා. ඒ කාලකාරාම සූත්‍රයේ දේශනා කළේ බණ අහලා ග්‍රීක යවනයින් එහෙම නැත්නම් ග්‍රීකයින් 30000ක් රහත් මාර්ගඵලවලට පැමිණි බවත් ප්‍රකාශ වෙනවා. ඒ වගේම මේ ලංකාවේ බුද්ධ බුද්ධ ආගම පිහිටුවාට පස්සේ සද්ධාතිස්ස රජුගේ රජුතුමාගේ කාලයේදී කාල බුද්ධ රක්කිත කළු බුද්ධ රක්කිත ස්වාමින් වහන්සේ රහතන් වහන්සේ චේතිය පබ්බතේ සෑගිරියේදී මිහින්තලේ සෑගිරියේදී කළුවර පෝදා කළුතිඹිරි ගස යටදී මේ කාලකාරාම සූත්‍රයෙන් මුළු තුන්යම රැම ධර්ම දේශනාවක් කළ බවත් ඊළඟට ඒ ධර්ම දේශනාව සදාතිස් රජු එතන ඉඳගෙන අහගෙන හිටි බවත් ඒකත් මේ ජනප්‍රවාදවල ඒ වගේ වංශ කතාවල අටුවාවල එහෙමත් සඳහන් වෙනවා. ඔන්න ඔය ඔය කාරණා වලින් අපිට පේනවා. එතකොට මේක අතීතයේ ඉඳලම ගැඹුරු ශූන්‍යතා ප්‍රතිසංයුක්ත සූත්‍රයක් හැටියට සැලකුණු බව. ඒ වගේම මෙතන අපි අර ටන් 5කදී භූමිකම්පාවක් ඇති වුණා කියලා භූමි පොළව කම්පා වුණු බව ඒ අටුවා ප්‍රකාශ කරනවා. ඒ ඒ ස්ථාන පහත් අර මේ අපි මේ සූත්‍රයේ අර්ථය කියන අවස්ථාවේදී අපට තේරුම් ගන්න පුළුවන් වෙනවා. දැන් ඊළඟට අර සූත්‍රයේ ඒ දැන් මෙතෙක් ප්‍රකාශ කළේ සූත්‍රයේ සිංහල අර්ථය කිට්ටු ලං කරගන්න බලමු. නමුත් ඒකත් එක්තරා විදිය ගැටලු සහිත තත්ත්වයක්. මක් නිසාද අර බොහෝ ගැඹුරු සූත්‍රවල සිදුවෙන වගේ මේ සූත්‍රයේ පාඨාන්තර පිළිබඳ සෑහෙන ව්‍යාකූලත්වයක් තිබෙනවා. අටුවාවට පවා බොහෝ විට විසඳ ගන්න බෑ. ඒ වගේම නොයිකුත් ඔය මුද්‍රණ නොයිකුත් මුද්‍රණ වල සංස්කරණ වලත් ගැටලු සහිත තැන් නොපැහැදිලි තැන් රාශියක් තිබෙනවා මේ සූත්‍රයේ සම්බන්ධයෙන්. කෙසේ වෙතත් අර්ථානුකූල වන එක්තරා ඒ සෑහෙන පමණට පාඨ පාට පිරිසුදු කරගෙන අපි මේක පරිවර්තනය කරන්න උත්සාහ ගත්තොත් මෙන්න මේ විදිහට ප්‍රකාශ කරන්න පුළුවන්. යම් වික්කවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස අබ්‍රහ්මකස්ස සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය දිඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේෂිතං අනුචරිතං මනසා තමහං ඥානාමි. මහණෙනි දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකයා විසින් මහණ බමුණන් සහිත සමන මහාන බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාව විසින් යමක් දක්නා ලදද අසන ලදද විඳින ලදද දැනගන්නා ලදද සිතින් ගන්නා ලදද සොයා සොයා බලන ලදද පරියේසිතං අනුවිචරිතං මනසා කල්පනා කරන ලදද ඒ හැම දෙයක්ම ඒ හැම මම දනිමි අර පළමුවෙනි පාඨයෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ඒකයි ලෝකයේ ඇති තාක් සත්වයින් විසින් දිට්ඨ සුත මුත විඤ්ඤාත පත්ත පරියේසිතං අනුවිචරිතං මනසා කියන මේ පද රාශියෙන් හැඳින්වෙන ආකාරයෙන් සලායතනෙන් යැකි තාක් යම් තාක් සලායතනෙන් ගත හැකි දැනුම් මැද්ද ඒ සියල්ලම මම දනි කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඊළඟට දෙවෙනි එකකින් ප්‍රකාශ කෙරෙන්නේ අර විදිහටම යම් භික්කවේ සදේවකස ලෝකස ආදී වශයෙන් ආරම්භ වෙලා මහණෙනි ලෝකේ දෙවියන් මරුන් බඹුන් සහිත මේ ලෝකයේ ආවිසින් මහාන බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත මේ ප්‍රජාව විසින් යමක් දක්නා ලදද අසන ලදද විඳින ලදද දැනගන්නා ලදද සිතින් ගන්නා සිතින් ගන්නා ලදද සොයා බලන ලදද කල්පනා කරන ලදද ඒ සියල්ල තමහන් අභ්‍යඤ්ඤාසි මම අභ්‍යඤ්ඤාසින් කියලා කියන්නේ විශේෂ දැනුමකින් විශේෂ වශයෙන් දැනගතිමි කියන එකයි අභිඥානා අභිඥානාති කියන වචනය. එතකොට අභි කියන උපසර්ග පදයේ මෙතෙන්ට එකතු වීමයි වෙනස තියෙන්නේ. තමහන් අභඤ්ඤාසි. ඒ මම දන්නව පමණක් නොවේ වෙසසාදනි. විශිෂ්ට වශයෙන් දැනගන්න දැනගති. ඒ වගේම තං තථාගතස්ස විදිතං. ඒ තථාගතවරයා විසින් තේරුම්ගෙන තිබේ. විදිතං කියලා කියන්නේ ඒක දැනගෙන තිබෙනවා. තේරුම්ගෙන තිබේ. විදිතං. තං තථාගතෝ න උපට්ඨාසි. නමුත් තථාගත තෙම මේ උපට්ඨාසි කියලා කියන්නේ අර අපිට කියන්න පුළුවන් ඒ ඒ දැනුමෙහි එල්බගත්තේ නැහැ. ඒ දැනුම අල්ලගත්තේ නැහැ. එහෙම නැත්නම් ඒ දැනුමට සමීපස්තව සිටියේ නැහැ. දාර්ශනික ව්‍යවහාර මේ කාලේ දාර්ශනික ව්‍යවහාර අනුව කියනවනම් ඒ දැනුම පිළිබඳව ස්ථාවරයක් ගත්තේ නැහැ. ස්ථාවරයක් ගත්තේ නැහැ. ඒ කියන්නේ ඒ ඒවයි එල්බගත්තේ නැහැ කියන එකයි. පළපදියම් මුනි නැහැ. තථාගතෝ නොඋපට්ඨාසි ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා යම් බික්කවේ සදේවකස්ස ලෝකස්ස අමාරකස්ස බ්‍රහ්මකස්ස සමන බ්‍රාහ්මණීය පජාය සදේව මනුස්සාය දිත්තං සුතං උතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා තමහං නජානාමිති වදෙය්‍යං තං මමස්ස මුසා අර කියාපු අර සියල්ලම මම නොදනිමි කියලා ප්‍රකාශ කළොත් ඒක මගේ බොරුවක් වනු ඇත. තං මමස්ස මුසා ඊළඟට මේ බැලු බැලමට ප්‍රහේලිකා ගොඩක් වගේ මේ මුළු මහත් සූත්‍රයම ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන අර විදිහටම ආරම්භ කරගෙන යම් භික්කවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස බ්‍රහ්මකස්ස සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය දිඨං සුතං උතං විඤ්ඤාතං පත්තං පරියසිතං අනුචරිතං මනසා තමං ජානාමිච නච ජානාමිති වදෙය්‍යං තම්පස්ස සාදිසමේව මම එය දනිමි සහ නොදනිමි කියලා මේ දෙකම කිව්වොත් දෙකම ප්‍රකාශ කළොත් ඒකත් අර වගේම බොරුවක් වෙනවා. ඒ වගේම තමහං නේව ජානාමි නන ජානාමි इति වදෙයන් තං තං මමහස කලි. ඒ වගේම මම ප්‍රකාශ කළොත් මම ඒවා දන්නේත් නැහැ නොදන්නේත් නැහැ කියලා ඒකත් මගේ දෝෂයක් වෙනවා. තං මමහස කලි. ඊළඟට ඉතිකෝ භික්කවේ මෙසේ මහණෙනි තථාගතු දිඨා දඨබ්බං දිඨං නමඤ්ඤති දිඨ කියලා කියන්නේ දැන් දිඨ සුත මුත ආදී දැන් අපි බොහෝ අවස්ථාවල හමු වෙලා තිබෙනවා. ඔය බාහ්‍ය සූත්‍රයේම දිඨේ දිඨ මත්තං භවිස්සති සුතේ සුත මත්තං ආදී වශයෙන් අපි කලින් අවස්ථාවක විග්‍රහ කළා ඒවා. ඒකට සමහරට සිංහල වචනයක් පවා සොයා ගන්න අමාරුයි අර අර ආත්ම වාදයට ආත්මවාදය ඉවත් කළා. දුටුව දුටු දෙය දැන් දුටු දෙය කියලා කිව්ව හැටි එකක් අපේ ඒකට අහු වෙන ස්වභාවයක් තිබෙනවා. මෙතන දිට්ඨ කියලා කියන එක දුටු සාමාන්‍ය දුටු දෙය කියලා ව්‍යවහාර කරන්නේ. නමුත් ඊටත් වඩා මෙතන ප්‍රාථමික අර්ථයක් යෙදෙන්නේ. දිට්ඨා දට්ඨබ්බං දිට්ඨං නමඤ්ඤති. දැන් මෙතන කියවෙන්නේ ඒ දැකීම දැකීම මාත්‍රයේ ඇත්ත වශයෙන් අර දිත්තේ දිත්තමත් නම් කියන අදහසයි මෙතන ප්‍රකාශ කරන්නේ. දිත්තා දට්ඨබ්බං දිත්තං නමඤ්ඤති තථාගතතෙම එය දිත්තේ හුදු දිත්තේක් මිසක් දැකිය යුතු දිත්තේක් හැටියට දැකිය යුතු දැකිය යුත්තක් හැටියට මඤ්ඤණා කරන්නේ නැහැ හිතන්නේ නැහැ මේ මඤ්ඤණා කියන වචනත් අපට අර බාහ්‍ය සූත්‍ර ආදීන් මේ වගේ මූලපරිය ආදී සූත්‍ර වලත් හුරු පුරුදු වචනයක් මඤ්ඤණා කරන්නේ නැහැ තණ්හා මාන දිත්‍ය ආදී වශයෙන් අර සක්කාය දිට්ඨිය අනුව මඤ්ඤණා කරන්නේ නැහැ. එතකොට දිඨා දිඨබ්බං දට්ඨබ්බං දිඨං නමඤ්ඤති. බුදු දැකීම මාත්‍රිය මිසක් දැකිය යුතු දැක්මක් නොහඟි අපිට අන්න එහෙම ටිකක් පරිවර්තනය කරන්න පුළුවන්. දැකීමෙන් වෙන් වූ බුදු දැකීම මාත්‍රෙන් වෙන් වූ දැකිය යුතු දැක්මක් ඇතැයි තථාගතයන් වහන්සේ නොහඟි. දිඨා දට්ඨබ්බන් දිඨං නමඤ්ඤති. ඒ වගේම අදිඨං නමඤ්ඤති. නුදුටුවක් ලෙසද නොහඟි. අදිඨං නමඤ්ඤති. ඊළඟට දට්ඨබ්බන් නමඤ්ඤති. දැකිය යුතුයයි නොහඟි. දැකිය යුත්තකයි නොහැඟි දට්ඨබ්බං නමඤ්ඤ දට්ඨාරං නමඤ්ඤති දැකිය යුත්තෙක් යතයි නොහැඟි දැකිය යුත්තෙක් මේ දකින්න කෙනෙක් ඉන්නවා කියලත් මඤ්ඤණා කරන්නේ නැහැ ඒ වගේම සුතයන් පිළිබඳව අසු අසු දේ පිළිබඳව ප්‍රකාශ කරනවා සුතා සෝතබ්බං සුතං නමඤ්ඤති ඒ හුදු ඇසීම් මාත්‍රයේ මිසක් ඇසිය යුතු ඇසුමක් ඇතැයි තථාගතයන් වහන්සේ නොහඟි සුතා සෝතබ්බං සුතං නමඤ්ඤති අසුතං නමඤ්ඤති නොඇසු හැටියටත් ඒක මං ඇහුවේ නැහැ කියලා කියන්නේ නැහැ අර ප්‍රඥාව නිසා ඒක මට ඇහුනේ නැහැ නැහුණා කියලා කියන්න බැරි තත්වයක් තිබෙනවා අසුතං නමඤ්ඤති නොඇසු හැටියටත් නොහඟි අසුතං නමඤ්ඤති සෝතබ්බං නමඤ්ඤති ඇසිය යුත්තකයිද නොහඟි. සෝතාරං නමඤ්ඤති අසන්නෙක් ඇතයිද නොහඟි. ඒ විදිහටම මුතය ගැන. මුත කියලා කියන්නේ අර නැහැයින් දිවෙන් කයින් ගන්න ඒ අරමුණු මුතා මෝතබ්බං මුතං නමඤ්ඤති. ඒ විදිහේ දැනුණු දේවලින් එහෙම නැත්නම් විඳි දේ පිළිබඳව කියනවනම් ඒ වින්දණයෙන් තොර විඳිය යුතු විඳීමක් ඇතැයි නොහඟි. උත අමෝතබ්බං උතං නමඤ්ඤති අමුතං නමඤ්ඤති. ඒ වගේම නොවිඳි නොවිඳි හැටියක්ද නොවිඳි බවක්ද නොහඟි. නොවිඳි බවක්ද නොහඟි. මෝතබ්බං නමඤ්ඤති. විඳිය යුත්තක් හැටියටද නොහඟි. මෝතාරං නමඤ්ඤති විඳින කෙනෙක් ගැනද නොහඟි. ඒ වගේම විඤ්ඤාතා විඤ්ඤාතබ්බං විඤ්ඤාතං නමඤ්ඤති දැන දැනගැනීමෙන් තොර දැනගත යුතු දැනුමක්ද නොහඟි. ඇතයිද නොහඟි. දැන දැන නොගත් බවක්ද නොහඟි. දැනගත යුත්ත යුත්තකයිද නොහඟි. දැනගන්න කෙනෙක් පිළිබඳවද ඒ මඤ්ඤණාවක් ඇති කරනොගනි විඤ්ඤාතාරං නමඤ්ඤති. කියලා ඔය විදිහට ප්‍රකාශ කළා ඊළඟට ඉතිකෝ භික්කවේ තථාගතෝ dittasuttamuta විඤ්ඤාතබ්බේසු ධම්මේසු තාදීයේව තාදී මෙසේ මහණෙනි තථාගතෙම දික්ඨ සුත මුත විඤ්ඤාත ආදී පිළිබඳව තාදී සේක්ම තාදී මේ තාදී කියන වචනයත් අපි බොහෝ දේශනේ පහුගිය දේශනාවල ගණනාවකම ප්‍රකාශ කළා අපි සිංහල වචනයක් ඒකට පහසුවෙන් පාවිච්චි කරනවා එහෙව් බව එහෙම නැත්නම් එසේ වූ ස්වභාවය ඒ තාදී තාදී ගුණය ඒ රහතන් වහන්සේ පිළිබඳව ප්‍රකාශ කරනවා. ඒ අෂ්ටලෝක ධර්ම ආදීන් කම්පාන වන ස්ථිරසාර ආදී ගුණ සමුදාය වෙනවා. නමුත් ඒකට ප්‍රධාන හේතුව මොකද? අතම්මයතාව. ඒ එකක්වත් අල්ලා නොගැනීම නිසා. ඒක මගේ කියලා අල්ලා නොගැනීම නිසායි අර තාදී බව ලැබෙන්නේ. එහෙව් බව ලැබෙන්නේ. ඒකයි වෙනස තියෙන්නේ. එතකොට තාදී තාදීසේක්ම තාදී මේ ditthusuta mutta විඤ්ඤාතාදිය පිළිබඳව තථාගතයන් වහන්සේ කොයි විදිය කෙනෙක්ද කියන එකයි අවසානයේ ප්‍රකාශ කරන්නේ. තථාගතයන් වහන්සේ මේ හැම එකක් පිළිබඳවම තාදී තාදී ගුණෙන් යුක්තය තාදීසේක්ම තාදීහ තම්මාච පන තාදීම්මා ඒ තාදී පුද්ගලයාට වඩා උත්තරීතර වූ ප්‍රණීතතර වූ තාදී කෙනෙක් නැතයි කියමි කියලා එහෙම ප්‍රකාශ කරන ඔන්න ඊළඟ ගාථා දෙකක් තියෙනවා යංකින්ච දිත්තංව සුතං මුතං වා අජ්ජෝසිතං සත්‍ය මුතං පරේසං නතේසු තාදී සය සංගුතේසු සත්‍යං මුසාවාපි පරං ගහෙය්‍ය අනුන් විසින් යන්කින්ච දිත්තංව සුතං මුතංව අනුන් අන්‍යයන් විසින් දකින ලද අසන ලද විඳින ලද යන්කින්ච දිත්තංව සුතං මුතංව අජ්ජෝසිතං සත්‍ය මුතං ඒ වගේම ඉල්බ ගන්නා ලද ඇත්තයයි සත්‍යයයි හඟින ලද යමක් වේද ඒ කිසිවක් පිළිබඳව නතේසු තාදී සය සංමුතේසු ඒ ඔවුනොවුන්ගේ දෘෂ්ටිවල කොටු වූ ඒ දෘෂ්ටිවාද පිළිබඳව තථාගතයන් වහන්සේ නතේසුතාදී සයසංගතේසු සත්‍යං මුසාවාපි පරන්දහේයං අනිකා සත්‍ය කියනවා හෝ කියා හෝ බොරුව කියනවා හෝ කියලා අත්‍යන්‍යගේ වචනය සත්‍ය කියලා හෝ බොරුයි කියා හෝ නොකිය නොදරමි කියන එකයි එතන ප්‍රකාශනය. තථාගතයන් වහන්සේ ඒක ඒකාන්ත සත්‍යයක් හෝ ඒකාන්ත මුසාවක් වශයෙන් ප්‍රකාශ කරන්නේ නැත. මක් නිසාද ඒතංච සල්ලං පටිකච්ච දිස්වා අජ්ජෝසිතා යත්ත පජාවිසත්තා ලෝකයේ සත්වයා ඇමිනී සිටින ඇලී සිටින මේ උල මේ දෘෂ්ටි උල අර අන්තගාමී දෘෂ්ටි උල කලින්ම දැකලා ඒතංච සල්ලං පටිකච්ච දිස්වා අජ්ජෝසිතා යත්ත පජාවිසත්තා ජානාමි පස්සාමි තතේව ඒතං අජ්ජෝසිතං නත්ති තථාගතාන මම දනිමි මම දකිමි එය එසේම යයි යන දෘෂ්ටි වශයෙන් එල්බගෙන ප්‍රකාශ කරන අදහසක් තථාගතවරයා තුල නැත අජෝසිතං නැති තථාගතාන දෘෂ්ටි වශයෙන් ගත්තු යමක් තථාගතයන් වහන්සේ තුල නැත දැන් එතකොට මේක තව අපිට එලි මේවා පිරිසුදු කරගන්න සිද්ධ වෙනවා. මේ මූලික සැකෙල්ල විතරයි ඇත්ත වශයෙන් සූත්‍රය අපි දුන්නේ. යම්කිසි පරිවර්තනයක් මේකට පළමුවෙන් ආධාර කරගන්න යුතු නිසා. නමුත් මේක ඇතුලේ තිබෙන වචන පද සමූහය තුළ අර්ථ රාශියක් තව ගැබ් වෙලා තිබෙනවා. නමුත් මූලිකව අපිට හිතා ගන්න පුළුවනි දැන් මෙතනින් ප්‍රකාශ කරන්නේ ප්‍රධාන වශයෙන්ම අර තථාගතයන් වහන්සේ අර අන්‍ය දෘෂ්ටිකයින් මිත්‍යා දෘෂ්ටිකයින් එහෙම නැත්නම් අපි කියන්නේ අන්තගාමී දෘෂ්ටි දෘෂ්ටි තීර්ථකයන් කියලා එහෙම නැත්නම් සාශ්වත දෘෂ්ටිය, උච්චේ දෘෂ්ටි ආදී දෘෂ්ටිවාදී වාදීන් විදිහේ ඒ ඔවුන්ගේ ආකල්පයක් නෙවෙයි තථාගතයන් වහන්සේ තුල තිබෙන. ඊට වඩා එහෙම් පිටිම වෙනස් ආකල්පයක්. ඒක අපිට ප්‍රකාශ හෙළි වෙනවා මේ සූත්‍රයේ අර ප්‍රහේලිකා විදියේ අර මුල් කොටසින්. තථාගතයන් වහන්සේ හරි මහා ලොකු ප්‍රහේලි ලොකු ප්‍රහේලිකාවට මුහුණ දීපු ආකාරයයි මේ මුල් පදවලින් ප්‍රකාශ වෙන්නේ. අක්නිසාද දෙවියන් මරුන් දෙවියන් මරුන් බඹුන් සහිත මේ ලෝකයා විසින් දෙවි මිනිසුන් සහිත ප්‍රජාව විසින් අර දකින ලද අසන ලද විඳින ලද කල්පනා කරන ලද සිහිතින් සොයා බලන ලද යමක් වේද ඒ සියල්ල මම දනිමි කියලා බුදුරජාන් වහන්සේ ඉස්සෙල්ලා ප්‍රකාශ කරනවා ඊළඟට දෙවෙනි වර ප්‍රකාශ කරනවා ඒ සියල්ල මම අභිඥානාති වඩා යම් කිසි විශේෂ ආකාරයකින් දනිම් දනිමි කියලා අභ්‍යඥාසි එපමණක් නොවේ ඒ සියල්ල මම තීරුම් ගත්තයි කියලා ප්‍රකාශ කරනවා නමුත් තීරුම් ගත්ත තීරුම් ගත්තට මොකද ඒ ඒ ditta sutta mota ආදිය පිළිබඳව යම් කිසි ඒවා දැඩිව ගැනීමක් තථාගතවරයා තුල නැහැ යම් කිසි කෙනෙක් යම් කිසි දෙයක් අර අර දෘෂ්ටිවාදීන් ප්‍රකාශ කරන අන්දමට සම්පූර්ණයෙන් තීරුම් ගත්තනම් එහි එල්බගත යුතුව තිබෙනවා. නමුත් තථාගතයන් වහන්සේ මෙතන න උපට්ඨාසි කියලා ප්‍රකාශ කරනවා. මෙන්න මෙතනම ලොකු ගැටලුවක්. ඒ වගේම මේ මේ මේ දේශනාව තුලින්ම අපිට පෙනෙනවා අර කලින් අපි සාකච්ඡා කළ අව්‍යාකට වස්තු පිළිබඳ ප්‍රශ්නය. ඒ ප්‍රශ්නේ වලට තරමක සමානත්වයක් මෙතන තිබෙනවා. අව්‍යාකට වස්තු නමින් අපි අර කලින් සාකච්ඡා කළා අර හෝති තථාගතෝ පරම්මරණ නහෝති තථාගතෝ පරම්මරණ හෝති ච නහෝති ච තථාගතෝ පරම්මරණ නේව හෝති න නහෝති තථාගතෝ පරම්මරණ කියලා චතුෂ්කෝටික සතරකෝණ තර්ක න්‍යායක් තිබෙනවා. ඊ තර්ක න්‍යායයට තරමක සමානත්වයක් මේ සූත්‍රයේ තිබෙනවා. නමුත් මෙතන අමුත්ත තියෙන්නේ මෙතන අමුත්ත තිබෙන්නේ අර මුල් කොටසේ. සාමාන්‍යයෙන් චතුෂ්කෝටික තර්කයේ අර සතර කොණ තර්කයක මුල් විකල්පය ප්‍රතික්ෂේප කරනවා. දැන් මුල් මුල් විකල්පයත් හෝති තථාගතෝ පරම්මරණ ඊළාට නහෝති තථාගතෝ පරම්මරණ. මේ විදිහේ එකක්වත් පිළිගන්න බැරි විදිහේ තත්වයක් ප්‍රකාශ කරනවා. නමුත් මෙතෙන්දී පළමුවෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන ඒ සියල්ල මම දනිමි. ඊළඟට එය වඩා විශේෂ වශයෙන් දැනගතිමි. ඒවා තීරුම් ගතිමි. නමුත් ඒ තේරුම් ගත්ත නිසාම ඒවා පිළිබඳව ඒ දෘෂ්ටිග්‍රාහයෙන් ගන්නෙ නැහැ. මෙන්න මෙතන ලොකු ගැටලුවක් තිබෙනවා. මෙතෙන්දී අපිට හිතා ගන්න තියෙන්නේ අර මූලපරියාය සූත්‍රයේ අපි කලින් අවස්ථාවක විග්‍රහ කළ මූලපරියාය සූත්‍රයේ දැනීම් මට්ටම් දෙකක් සඳහන් කරලා තිබෙනවා. සංජානාති අභිජානාති කියලා. අර සාමාන්‍ය අශෘතවත් ප්‍රත්‍යඥයා පට දැන් ඒකට නිදසුණක් කියනවනම් අසුතවා පුතුජනෝ පටවින් පටවිතෝ සංජානාති පඨවින් පටිවිතෝ සංඤත්වා පඨවින් මඤ්ඤති පඨවියා මඤ්ඤති පඨවිතෝ මඤ්ඤති පඨවින් මේති මඤ්ඤති පඨවින් අභිනන්දති අශෘතවත් පෘථග්ජනයා පෘථිවිය පිළිබඳව සංඥා වශයෙන් දැනගන්නේ සංජානාති ඒකත් එක්තරා දැනීමක් තමයි දැනීම දැනීම් මට්ටම් වල ඊටාම පහත්ම එක තමයි මේ සංඥා සංඥා වලින් දැනගන්නේ ඒකයි එච්චරයි තියෙන අශෘතවත් පෘථග්ජනයාට එතකොට එහෙම සංඥාවෙන් දැනගත්තට පස්සේ ඒ තැනත්තා මොකද කරන්නේ පටවින් පටවිතෝ පටවිය පටවීමයි කියලා හිතාගෙන සංඥාත්වා පටවින් මඤ්ඤති පටවිය පටවිය ඇති ඇත්ත වශයෙන් තිබෙන දෙයක් හැටියට මඤ්ඤනා කරනවා තණ්හා මාන දික්ක වශයෙන් පටවියා මඤ්ඤති ඊළඟට අර ව්‍යාකරණ රටාව අනුව පටවියයි යයි හංගී පටවිය පටවියෙන් යයි හංගී පටවිය මගේ යයි හංගී පටවිය පිළිබඳව අභිනන්දනයක් ඇති කරගන්නවා අන්න ඒක අර පහත් එක්තරා අර පහත පහළ දැනීම් මට්ටම. ඊළඟට තථාගතයන් වහන්සේ පිළිබඳව මේ මූලපරියාය සූත්‍රය ප්‍රකාශ කරන්නේ පටවින් පටවිතෝ අභිජානාති. පටවින් පටවිතෝ අභිඥා අභිඥාය පටවින් නමඤ්ඤති පටවියාන මඤ්ඤති පටවිතෝන මඤ්ඤති පටවින් මේතින මඤ්ඤති පටවින් නාබිනන්දති අර අභිඥාන ඥානාති කියන පදයෙන් කියවෙන විදිහේ ඒ විශිෂ්ට ඥානයකින් අවබෝධ කර තථාගතයන් වහන්සේ ඒ පටවිය පිළිබඳව මඤ්ඤණාවක් ඇති කරගන්නේ නැහැ ඒ වගේම අර ව්‍යාකරණ රටාවට වහල්ව පටවියේයි පටවියෙන් ආදී වශයෙන් හිතන්නේ නැහැ. ඔන්න ඔතන ওই වෙනසයි මේ මෙතනත් දක්වලා තිබෙන්නේ. තථාගතයන් වහන්සේ ඉස්සෙල්ලා ප්‍රකාශ කරනවා මම මේව දන්නවා. මම මේව දන්නව පමණක් නෙවෙයි මම මේව හොඳටම දන්නවා. මම මේව හොඳටම දන්නව පමණක් නෙවෙයි මම ඒවා හොඳට තේරුම් ගත්තා. මම ඒවා හොඳට තේරුම් ගත්ත නිසාම මම ඒවාට හේතු වෙන්නේ නැහැ. ඒවා පිළිබඳව ස්ථාවරයක් ගන්නෙ නැහැ. අන්න එතනයි එතකොට මේ ඒ විදිහට අපිට ගන්න තියෙන්නේ මේ මුල් කොටස. මේක මහා ගැටලු විදිහටයි බොහෝ විට මේ තේරුම් ගන්න බැරි විදියටයි මේ පෙන්눔 කරලා තියෙන්නේ මේ සූත්‍රය. එතකොට අන්න ඒ ඒ විදිය තත්වයක් නිසාම තමයි අර දෙවෙනුව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ යම් කිසි විදියකින් මම කිව්වොත් මේ ලෝකයා විසින් දන්නා දන්නා ලද අසන ලද මේ සියල්ලම නොදනිමි කියලා ඒක මගේ බොරුවක් වෙනු ඇත. එතකොට නොදනිමි කියලාත් කියන්න බෑ. දැන් තථාගතයන් වහන්සේ මේවා දෘෂ්ටි දෘෂ්ටි වශයෙන් අල්ලගන්නේ නැත්තේ මේවා නොදන්න නිසාද කියලා කෙනෙක් ඇහුවොත් ඒකත් ඒකටත් ඔව්ය කියලා කියන්න බෑ. අන්න ඒ විදිහේ තත්වයක් තියෙනවා. ඇත්ත වශයෙන් මේවා තේරුම් ගත්තු නිසාමයි ඒව අල්ලගන්නේ නැත්තේ. ඒකයි අර නජාන එය නොදනිමි කියලා තථාගතයන් වහන්සේට කියන්න බෑ. ලෝකයා අසන ප්‍රශ්නයට ඒ විදිහට පිළිතුරු දෙන්න බෑ. නමුත් ලෝකයා කල්පනා කරන්නේ ඒව දන්නවනම් ඒව අල්ලගන්න ඕනේ කියලා. ඒවා පිළිබඳව අර දෘෂ්ටිග්‍රාහයෙන් ගත යුතුයි කියන එකයි ලෝකයාගේ අදහස. ඒ වගේම තමන් ජානාමිච නච ජානාමි. මම ඒවා දන්නවා සහ නොදන්නවා කියලා කිව්වොත් ඒකත් අර වගේම බොරුවක් වෙනවා. ඊළඟට නේව ජානාමි න ජානාමි කිව්වත් ඒකත් අර වගේම මගේ දෝෂයක් වෙන්නේ නැත. ඔන්න විදිහට අර මුල් කොටස අපිට තේරුම් ගන්න සිද්ධ වෙන්නේ. දැන් අර අටුවාවේ දක්වනවා ඇත්ත වශයෙන්ම අර අර පොළව කම්පා වුණයි කියලා ප්‍රකාශ කරන්නේ අවස්ථා පහක් එතන දක්වනවා. සබ්බඤ්‍යුත භූමි ඒ බුදුරජාණන් වහන්සේ ඥානාමි අභිඥානා අභඤ්ඤාසින් විදිතං යන පද තුනෙන් දක්වන තමාගේ මේ බුද්ධ ඥාණයෙන් ඒවා සියල්ල අවබෝධ කරගත්තු බව ප්‍රකාශ කරන පද තුනට අටුවාව සඳහන් කරනවා ඒක සබ්බඤ්‍යත භූමි කියලා. බුදුරජාන් වහන්සේගේ ਸਰවඥතා ඥාණය ප්‍රකාශ කෙරෙන කොටසයි සූත්‍රයේ. සබ්බඤ්‍යත භූමි කියලා කිව්වේ ඒකයි. දනිමි, වෙසසා දනිමි, ඒවා තේරුම්ගෙන තිබේ. තේරුම් තථාගතයන් වහන්සේ විසින් තථාගතයන් වහන්සේ විසින් තේරුම් ගන්නා ලදී කියලා ප්‍රකාශ කරන පද තුන සබ්බඤ්‍යත භූමි නමින් අටුවාවේ පෙන්눔 කරලා පෙන්눔 කරනවා. ඒ සබ්බඤ්‍යත භූමි ඒ කොටස ප්‍රකාශ කරලා ඉවර වෙනකොටමත් පොළව කම්පා වුණයි කියලා ওই විදිහට දක්වනවා. ඊළඟට අර න උපට්ඨාසි කියන එක අටුවාවේ තෝරන්නේ කීනාසව භූමිය හැටියට. ඒ ඒ ඒවා දෘෂ්ටි ග්‍රාහයෙන් අල්ලගන්නේ නැත්තේ මක්නිසාද අර තථාගතයන් වහන්සේගේ ඒ ආශ්‍රවයන් නැති නිසා තෘෂ්ණා මාන දෘෂ්ටි වශයෙන් ඒ ඒවා අල්ලගන්නේ නැහැ. ඒක ප්‍රකාශ කරන්නේ අර න උපට්ඨාසි කියන පදේ. ඒ ditta sutta muta ආදිය පිළිබඳව ස්ථාවරයක් ගන්නෙ නැහැ. ඒවට හේතු වෙන්නේ ඉල්බ ගන්නෙ නැහැ කියන එක. ඊළඟට දක්වනවා සබ්බඤ්‍යත භූමි, කීනාසව භූමි ඊළඟට ඊළඟට තියෙනවා මේ සූත්‍රය ඊළඟට තියෙන කොටස මොකක්ද? තථාගතෝ ධම්මාච යම් කොට අන්නේ ඒ සූත්‍රයේ ඊළඟට සඳහන් වෙන කොටස අපි දැන් කාලයත් අවසන්යි මේ අදට මෙතනින් ඉවර කරමු. ඊතාවදා චම්හි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ